එහෙම අපේ හඳුරන්නේ අනිත් ප්‍රශ්නේ තමයි අපේ අර චින්තා මහත්මයක් ඇහුවේ අර මේක ප්‍රගමණය වෙන්නේ කොහොමද කියලා කර්මය බලපාන්නේ. එතෙන්දී හඳුරන්නේ මට ඊට කිට්ටුවෙන් යන වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇත්තටම මේ මේ බටහිර මේගොල්ලෝ ඒක වාද කරගන්න දෙයක් අර දැන් අපේ නාමය එහෙම නැත්නම් හිත කියන්නේ ද්‍රව්‍යමය දෙයක් නෙවෙයිනේ හැමදෙරනේ ශරීරය කියන්නේ අපේ පදාර්ථයක් තියෙන දෙයක්නේ එතකොට අපි මේ දෙක සම්බන්ධ වෙලා කියන්නේ දැන් ද්‍රව්‍යමය නොවන දෙයකින් ද්‍රව්‍යමය දෙයක් මේ මේ චලනය වෙන විදියට හරි මොකක් හරි ඒ දෙක අතර සම්බන්ධය කොහොමද එන්නේ? උදාහරණයක් විදිහට අපි හඳුරන්නේ මේ අපිට අතින් තල්ලු කරන්න පුළුවන් මොකක් හරි. ඒ කියන්නේ ද්‍රව්‍යමය දෙයකින් තවත් ද්‍රව්‍යමය දෙයක් තල්ලු කරන්න පුළුවන්. නමුත් ද්‍රව්‍යමය නොවන දෙයකින් ද්‍රව්‍යමය දෙයක් තල්ලු කරන්නේ කොහොමද අර ඔබanse අර පාද චලනය ගැන පැහැදිලි කිරීම ඒක කොහොමද දැන් ඔන්න ඔය නිසා තමයි අපි මේ අභිධර්මයේ මූලික කරුණු ඉගෙනගත යුතුම වෙන්නේ. දැන් අපි මේකෙදි පැහැදිලි කළා මේ රූප කියන්නේ භෞතික දේවල් කියලා. අපි හඳුනාගත්තට සම්මුති වශයෙන් අවසානයේ බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා බලනකොට මේවා ක්‍රියා සමූහය. එතකොට අවි කියන්නේ එක්තරා සක්‍රිය වූ එක්තරා සක්‍රිය වූ එක්තරා ශක්තියක්. ඒක ඒක ඒක සක්‍රිය මට්ටමේ තියෙන දෙයක්. ඒක ද්‍රව්‍යයක් නෙමෙයි. හැබැයි සක්‍රිය භාවය තුල යම්කිසි පදාර්ථමය ගතියක් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ගතියක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි කියවනේ ඇහැට ගෝචර වෙන්නේ රූප කොටස් වලින් වර්ණ ධාතුව විතරයි. හැබැයි ඇහැ පේන්නේ නැත්තම් මේ කිසිම දෙයක වර්ණයක් තියෙනවා කියලා අපට දැනෙන්නේ නැහනේ. එතකොට කනට ගෝචර වෙන්නේ ශබ්ද රූපය විතරයි. එතකොට කන ඇහෙන්නේ නැත්නම් අපිට ශබ්ද තියෙනවා කියලා දැනෙන්නේ ඒ වගේ පඨවි තේජෝ වායෝ ස්පර්ශ වෙන්නේ එහෙම නැත්නම් ගෝචර වෙන්නේ කාය ප්‍රසාදයට විතරයි. කාය ප්‍රසාදයෙන් නැති තැනක මොකක්වත් ස්පර්ශ වීමක් කියලා කතාවක් එතන ඇත්තේ නැහැ. දැන් රූපාවචර බ්‍රහ්මයාට චක්කු තියනවා, සෝත තියනවා, මන තියනවා. හැබැයි කාය ප්‍රසාදය නැහැ. ඒ නිසා රූපාවචර බ්‍රහ්මයාට මේ කිසිවක ස්පර්ශයක් අදාළ නැහැ. ඒ ස්පර්ශයක් අදාළ නැති වෙන්නේ ඒ අදාළ රූප කොටාසයට ඒක ගෝචර වෙනවා හැරෙන්නට එතන මේ භෞතික කියලා කතා කරන්න දෙයක් නැහැ. එතන තියෙන්නේ ශක්ති සමූහයක් පමණයි. ඒ ශක්ති සමූහය ගෝචර වෙන ద్వාරය තමයි මේ කායද්්වාරය කියලා කියන කාය ප්‍රසාදය. එතකොට අපිට කාය ප්‍රසාදයට ඒක රළු විදිහට ගෝචර වෙන නිසායි අපි මේක භෞතික ක්‍රියාවලියක් මේක ගැටීමක් ආදී වශයෙන් අපි හඳුනගන්නේ. එතකොට මේ ඉන්ද්‍රයන්ට තමයි දැන් ඒකනේ අපි කතා කරන්නේ මේක මේ ඝන සංඥාවෙන් වෙහිලා තියෙන්නේ කියලා උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු අපි මේ ඉන්න අවකාශයේ දුහුවිලි අංශු තියෙනවා. ජල වාෂ්ප අංශු තියෙනවා. හැබැයි එකක්වත් අපට ගෝචර වෙන්නේ නැහැ. දැන් ජල අංශු එකට එකට එකතු වෙලා එකතු වෙලා වැඩි වුණාට පස්සේ අපිට පේන්න ගන්නවා මේ අද හරි මීදුම වැඩි ඉන්නේ අද මේ හුස්ම ගන්න අමාරු ඉන්නේ අද ජල වාෂ්ප වැඩි ඉන්නේ ආර්ද්‍රතාවය වැඩි ඉන්නේ කියලා අපට දැනෙනවා. දැන් ඒ දැනෙන්නේ කොහොමද? සමූහ ගොඩක් එකතු වුණාම. එතකොට එහෙම නැත්නම් ඒවා සියුම් වශයෙන් ගත්තොත් එතන තියෙන ශක්ති සමූහයක් ඒවා අවශේෂ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නෙත් නැහැ. හැබැයි ඒව ශක්ති නිසා වහා ඇති වෙලා නැති වෙන ශක්තිය නිසා සිත කියන්නේ ඊටත් වඩා ප්‍රබල ශක්තියක් නිසා සිතින් පටවි ධාතුව හසුරවන්න පුළුවන් ආපෝ තේජෝ වායෝ මේ සියල්ල සිතින් හසුරවන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හැසිරවීමේ හැකියාව අපේ සිතට තියනවා කියලා අපි තාම පිළි අරගෙන මේක ක්‍රියාවට නංවන තාක්ෂණය අපි හරියට අල්ලගෙන නැහැ. අල්ලගෙන නැති තාක්කල් මේ භෞතික ඉන්ද්‍රයන්ට දැනෙන විදිහට හිතාගෙන ඒක තුල ගිලිලා අපි ඉන්නවා. ඒකයි අර මම පෙර දින එකක් කිව්වේ අපි හැමෝගෙම සිත් වලට අනිත් අයගේ සිත් ස්පර්ශ වෙනවා. අනිත් අයගේ සිත් දැනගැනීමේ හැකියාව අපි ළඟ දැනටත් තියෙනවා. අපි ඒ තාක්ෂණය හරියට ක්‍රියාවට නම් වලානේ. ඒ වගේම මේ වායුව චලනය කරන්න පුළුවන් කියන එක චිත්තජ වායුව. එතකොට සිතින් හසුරවනවා. කය ඉස්සරහට ගෙනියනකොට මේ වායෝ ධාතුව අපි හසුරවනවා. එහෙනම් ඇයි අපට වායුව හසුරවන්න බැරි? එහෙනම් ඇයි මේ බාහිර අවකාශයේ වායුව හසුරවන්න බැරි? මේක හරියට තේරුම් අරගෙන එතන ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය සති සම්පජඤ්ඤයෙන් හරියට ග්‍රහණය කරගත්තොත් බාහිර වායුව චලනය කරන්න පුළුවන්. ඕකට තමයි අවිඥාව කියන්නේ. ඒතර සිත සංසුන් කරලා සති සම්පජඤ්ඤය අවදි කරලා මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය නාම ධර්මයට පුළුවන්කම තියෙනවා රූප ධර්මයේ හසුරවන්න කියන එක එයා හරියටම තහවුරු කරගන්න. තහවුරු කරගත්තට පස්සේ ඒ ශක්තිය අවදිනවා. දැන් අර එක ගුරුවරයෙක් ඒ කියන්නේ ඔය මොනවද කායික අභ්‍යාස ඒ කියන්නේ මාෂල් ආර්ට්ස් පැත්ත කරන ගුරුවරයෙක් එතුමා අලුතෙන්ම සම්බන්ධ වුණු <clears throat> ශිෂ්‍ය කණ්ඩායමකට මූලික පාඩම කරනවා. කොහොමද මේ සිත කය හසුරුවන්නේ ඊට පස්සේ එතුමා අඩි 15ක් 20ක් විතර උස තාප්පයකින් එහා පැත්තට කය හසුරුවන විදිහ, පනින විදිහ සම්පූර්ණයෙන් තාක්ෂණය කියලාද. කියා දීලා අර දරුවන්ගෙන් අහනවා දැන් ඔබට මම මේ කියපු දේ හොඳටම පැහැදිලිද? දරුවෝ කියනවා පැහැදිලි. මොනවා හරි ප්‍රශ්න තියෙනම් අහන්න. විශේෂ ප්‍රශ්නයක්වත් නැහැ. දැන් හොඳට මේක තේරිලා. ඊට පස්සේ ගුරුවරයා අර අඩි 15ක් 20ක් උස තාප්පයක් පෙන්ලා කියනවා. දැන් ඔය මම කියපු ටික ඔක්කොම තේරුණා නම් දැන් මේ තාප්පෙන් එහාට පනින්න. පනින්න කිව්වහම අර දරුවෝ ඕනෙන් ඕන බලා ගන්නවා. ඇයි ඒ? දැන් මේක සුතමය වශයෙන් ඉගෙන ගත්තට, චින්තාමය වශයෙන් ග්‍රහණය කරගත්තට, භාවිත වශයෙන් ප්‍රගුණ කරලා ඔවුන්ට තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම ඇති වෙන තාක්කල් ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේක කරන්න පුළුවන් ඒ විශ්වාසය ගොඩ නැගෙන්නේ විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ තාක්ෂණය දන්නේ. එතකොට කාරණේ වැටහුණාට ඒක කරන්න බෑ. අන්න ඒ වගේ අපේ සිතට මේ සියලුම රූප කොටස් හසුරවන්න පුළුවන්. හසුරවන්න පුළුවන් වුණාට පුළුවන් බව අපි පිළිගන්නෙත් නැහැ. ඒකේ තාක්ෂණය හරියට හඳුනාගන්නෙත් නැහැ. ඒක නොපිළිගන්න තාක්කල් අපේ මනස ධෛර්යමත් වෙන්නේ අපිට මේවා ලොකු දේවල් හැටියට දැනෙනවා. තාක්ෂණය හඳුනා නොගන්න තාක්කල් අපිට ඒක හසුරවන්න බැරි යම් අවස්ථාවක අපේ මනසට ওই පුංචි පුංචි දේවල් අධ්‍යයනය කරලා මේක හරියට පිළිගැනුණොත් ඊට පස්සේ අපි ඒකේ තාක්ෂණය හරියට අධ්‍යයනය කළොත් සමස්ත රූප කොටස මනසින් හසුරවන්න පුළුවන්. ඒක තමයි අවිද්‍යාවයි කියන්නේ. 이르දිවිද ඥානයයි කියලා. එහෙම අපේ හඳුනේ බොහොම හොඳ උත්තරයක්. මොකද අර ඔක්කොම ක්‍රියාවන් කියලා කිව්වහම ප්‍රශ්නේ ඉවරයි අපිට අර සමෝහ වශයෙන් ඝන සංඥාව නිසා තමයි ඉන්ද්‍රයන්ට මේක බරපතල දෙයක් වගේ දැනෙන්නේ. හැබැයි සිතින් මේවා හරියට ස්පර්ශ කරලා බලනකොට තමයි වැටහෙන්නේ මේවා එච්චර ලොකු දේවල් නෙමෙයි සිතින් වෙනස් කරන්න පුළුවන් දේවල්. හැබැයි මේ විශ්වාසය ගොඩ නැගෙන්න ඕනේ තාක්ෂණය හරියට හඳුනගන්න. එහෙමයි පාන්දරණේ ගුවන්සර බොහොම පින් තෙරුවන් සරණයි. සරණයි.